නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත හිතමිතුරනි අපි මේ සති කිහිපය පුරාම කතා කරගෙන එන්නේ දානය කියන කාරණාව මහත්ඵල මහානිසං ස්වභාවයට පත් කරගන්නේ කොහොමද කියන එක ඒ සඳහා ඊට කලින් දානේ කියන කාරණාව ප්‍රබල කරගන්න. ඇත්තරම දානේ කියන හේතුවේ ඵලය ප්‍රබල කරගන්නේ කොහොමද කියන දේවල් තමයි මේ කතා කරගෙන එන්නේ. අපි ගිය සතියේදී එතනදී දැක්කා මේ බුදුරයන් වහන්සේ දේශනා කරනවා දානයක් මහත්ඵල මහානිසංස වෙන්න නම් චිත්තාලංකාරයේ පිණිස චිත්ත පරික්ඛාරයේ පිණිස දෙන්න ඕනි කියන කාරණාව ඒ කියන්නේ කුසල්සිතේ අංග වලින් ඒ කුසල්සිත අලංකාර වීම පිණිස සෝබන චෛතසික කියලා කියන්නේ ඒකයි ඒවට ඊට පස්සේ ඒ වයින් ඒ කුසල්සිතේ අංග සිතේ පිරිවරා ගැනීම පිණිස ඒ විදිහට දෙන දාන විතරයි මේ මහත්ඵල මහානිසංස වෙන්නේ කියන කාරණාව අපි ගිය සතියේදී සාකච්ඡා කරා එතකොට අපි ඒකෙදී දැකපු විශේෂ කාරණාව තමයි දැන් ඒක එකපාර අපිට දානයක් ආ දැන් මම මේ දානේ මහත්ඵල මහානිසංස වෙන විදිහට දෙනවා කියලා කරන්න බෑ. හරියට අපිට එකපාර බයිසිකලයක් පදින්න පදල නැති කෙනෙක් කවදාකවත් එකපාර බයිසිකලයක් අරන් පදින්න බෑ වගේ. ඒ වගේම කවදාකවත් භාවනාව කළ නැතුව එකපාර භාවනාවක් දැන් හරි මං පැය දෙකක් භාවනා කරනවා කියලා එක කරන්න බෑ වගේ දානයක් එකපාර මහත්ඵල මහානිසංස ස්වභාවයට පත් කරන්න කෙනෙක්ට හැකියාවක් නැහැ සාමාන්‍යයෙන්. මම මේ කියන්නේ කලාතුරකින් සසර පුරුදු කරපු කෙනෙක්ට තියෙන්න පුළුවන් සාමාන්‍ය කෙනෙකුට එහෙම හැකියාවක් නැහැ. එතකොට මොකද වෙන්නේ? එයා අර චිත්තාලංකාරය කියන කාරණාව තේරුම් අරගෙන කුසල් සිතේ විශේෂයෙන්ම ඒ ප්‍රීතිය, සැපය, සැහැල්ලුව, පිරිසුදු බව, එකඟතාවය වගේ ඒ කියන ලක්ෂණයන් තේරුම් අරගෙන ඒ ලක්ෂණයන් දිහා බල බල ඒ ලක්ෂණයන් ඉස්මතු වෙන විදිහට ප්‍රබල වෙන විදිහට දානය කියන කාරණාව පුරුදු කරන්න වෙනවා. ඒ හින්දා තමයි අපි කිව්වේ එතකොට කෙනෙකුට දානය කියන එක භාවනාවක් වගේ ජීවිතේ පුරුදු කළ යුතු දෙයක්. එතනදී ශ්‍රද්ධාවන්ත හිතමිතුරනි අපි පැහැදිලි කරා ඒ එහෙම කරනකොට එයාට ඒක තමන්ගේ ආර්ථිකයට අපහසුාවක් නොවි නැවත නැවත දන් කියන කාරණාව පුරුදු කරන්නේ කොහොමද කියන එක ගිය සතියේදී සාකච්ඡා කළා. අද මේ දැන් ඒ එතනින් එහාට මේ කරුණ ටික කතා කරන ඇතරම මේ දානය ප්‍රායෝගිකව මහත්ඵල මහානිසංස කරගන්න මේ කාරණා දන්නේ නැතුව කෙනෙකුට හැකියාවක් නැහැ. ඒ හින්දායි මේ විදිහට මේ කරුණ පැහැදිලි කරන්නේ. එතකොට මේකේ තියෙන කාරණා අවසාන වෙන්න වෙන්න අපි ප්‍රායෝගිකව කොහොමද ඉස්මතු කරලා ගන්නේ කියන කාරණාව ක්‍රමයෙන් ඔබට පැහැදිලි වේවි. ඒක එකපාර නෙමෙයි ක්‍රමයෙන් පැහැදිලි වේවි. දැන් අපි බැලුවොත් එහෙම බුදුරයන් වහන්සේ දේශනා කරනවා දැන් ඒතකොට දැන් අපි දැක්කා ත්‍යාගය කියන එක දානයට කියන තව වචනයක් තමයි ඡාග කියන එක pāli වචනේ. ඒතකොට ඡාග කියන එක බුදුරයන් වහන්සේ කියනවා ඒක සම්පදාවක් වගේ ඒ කියන්නේ සම්පූර්ණ කරන පුරන්න කියලා කියනවා. ඒකට කියනවා ඡාග සම්පදාව කියලා. අට්ටක නිපාතේ අංගුත්තර නිකායේ ව්‍යග්ගපජ්ජ සූත්‍රය කියලා ප්‍රසිද්ධ දේශනාවක් තියෙනවා. ඒ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ මේ කොහොමද මේ ගිහි ගෙදර ඉන්න කෙනෙක් මේ ඡාග සම්පදාව උපදවන්නේ කියලා පැහැදිලි කරනවා. එතනයි තව ගොඩාක් තැන්වල මේ විස්තරේම තියෙනවා. ඡාග බලය විස්තර කරන තැන්වල තියෙනවා ධර්මයේ. මම ඒක අරන් කියන්නම්. එතකොට බලන්න දැන් ගිය සති කාරණාවට මේක සම්බන්ධ වෙන හැටි ඉද ව්‍යග්ගපජ්ජ කුලපුත්ව විගතමල මච්චරේන චේත්සා අගාරං අජ්ජාවසති කියනවා මේ ව්‍යග්ගපජ්ජ කියන්නේ එයාගේ නම එතකොට කුලපුත්‍රයෙක් මසුරු මල දුරු කරන සිතින් ගිහි ගෙදර වාසය කරනවා කියනවා. ඒක කොහොමද කියලා පස්සේ විස්තර කරනවා. දැන් මේ මසුරු මල කියලා කියන කාරණාව අපි පැහැදිලි කරගත්තොත් ටිකක් මසුරු මල කියලා කියන්නේ මේ තමාගේ දෙයකින් වෙන කෙනෙක් ප්‍රයෝජන ගැනීමට අකමැති වෙන කෙනෙකුට දෙන්න අකමැති ලෝභ සහගත මානසිකත්වය. ඇයි එහෙම අපි වෙන කෙනෙක්ට දෙන්නේ? ඇයි අපි කට්ටියට දෙන්නේ කියලා කෙනෙක්ට හිතෙන්නේ සමහරවිට කියන්නේ කට්ටිය. අපි මොකටද ඒ අයට එහෙම උදව්වක් කරන්නේ? ඒ අය අපිට උදව් කරලා තියෙන මේ අපි හැම මොකද කරන්න කියලා වගේ අර අදහස් එන්නේ එතකොට ඒ කියන්නේ සමහල්ලාවට දැන් කෙනෙක්ට නැතිකමට නොදෙනවා කියන කාරණාව වෙනම එකක්. ඇත්තටම මෙහෙම කාරණාවක් තියෙන්නේ මේ ලෝකයේ මේ නැත්තරම නැති කියලා මිනිස්සු ඇත්තේ නැහැ. දැන් හිඟන්නෙක්ට වුණත් හිඟන්නෙක් ජීවත් වෙනවා කියලා කියන්නේ හිඟන්නටත් දවසට කන්න ටිකක් තියෙනවනේ. නැත්නම් ඒ ජීවත් වෙන්න විදිහක් නැහැ. නැත්තරම නැත්තම් මොනවයින්ද ජීවත් වෙන්නේ? හුලං වලින් මිනිස්සු ජීවත් වෙන්නේ නැහැ. එතකොට එයා කෑම බීම වතුර ගන්නවා. එතකොට එයාට එයාට නැත්තරම නැහැ. එයාටත් තියෙනවා. එතකොට එයාටත් ඒ තියෙන දෙයින් දෙන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා. එතකොට හිඟන්නේට්ට වුණත් එතන ඉන්න හිඟ මේ අනිත් හිඟන්නේට්ට Tamanට තියෙන දෙයින් දෙන්න හදනකොට එයාට හිතෙනවා මම මොකටද එයාට දෙන්නේ? එයා මට දීලා තියෙන ඔය කලින්. එයාට දුන්න කියලා මොකද තේරුම? මං එහෙම දෙන්න ඕනේ නැහැ කියලා එහෙම හැඟීමක් ඇති වෙනවා. අන්න ඒකට කියනවා මසුරු මල කියලා. පැහැදිලිද? ඒ කියන්නේ තමන්ගේ හිතේ මසුරුකම තමන්ගේ දෙයක් වෙන කෙනෙක්ට තමන්ගේ දෙයකින් වෙන කෙනෙක්ට යහපතක් වෙනවා. වෙන කෙනෙක් තමන්ගේ දෙයක් පරිහරණය කරලා සැපයට පහසුවටපත් වෙනවාට හිතේ බොහෝ දෙනාගේ ප්‍රകൃතියෙන් අකමැත්තක් තියෙනවා. ඒ හින්දා මේකේ මේ ලෝකේ ඉඟන්නට උනත් දෙන්න පුළුවන්. මේ ලෝකේ දෙන්න බැරි මිනිස්සු ඇත්තටම නැහැ. කියලා තමයි කියන්න වෙන්නේ. එහෙම ඉන්නොත් ජීවත් වෙන්න විදිහක් නැහැ මිනිස්සෙට. අර එක තැනක තියෙනවා විස්තරයක මේ එක්කෙනෙක්ගේ ඒ බත් මුලක් එයා දෙනවා මේ මැරෙන්න ඒ කියන්නේ එයා ඒක විතරයි ඒ කෑම එක අට කතාවේ තියෙන්නේ. එතන කිය විස්තර කරනවා දවස් ගාන කෑම නැතුව ඉඳලා ඒ ලැබුණු ඒ කෑම එක ඒක දෙනවා. එහෙම. එහෙමත් මිනිස්සු දෙනවා. එතකොට ඒ හින්දා ඒක ප්‍රමාණය Taman දැනගන්න ඕන දෙන්න ඕන ප්‍රමාණය අපි ඒ ගැන කලින් කතා කරා එතකොට මේක මෙතන කතා කරන්නේ කෙනෙක් මේ ඔය මසුරු මල දුරු කරපු සිතකින් gedara වාසය කරන්නේ කොහොමද කියන එක දානය කියන එක සම්පදාවක් වගේ දානය කියන එක පුරනකොට දානය කියන එක සම්පූර්ණ කරනකොට කරන හැටි චිත්තාලංකාරයේ පිණිස චිත්ත පරික්කාරයේ පිණිස එතකොට ප්‍රශ්නේ වෙන්නේ මේ ස්වභාවය මේ මසුරු මලකඩ කියන ස්වභාවය කවුරු හරි කෙනෙක්ගේ මානසිකත්වයේ තියෙනකොටම එයාක එයාගේ මෛත්‍රී උපේක්ෂාවට බාධාවක් වෙනවා දැන් වෙන කෙනෙක් දිහා මෛත්‍රියෙන් අනුකම්පා කරුණාවෙන් නැත්තම් මුදිතාවෙන් උපේක්ෂාවෙන් බලන ස්වභාවයට ඒ ස්වභාවය හරහා තමයි හිතක් පළල්ල වී හිතක් බලවත් වෙන්නේ මේ අන්නේ පළල් සිතක් බලවා සිතක් සකස් කරන එකට ප්‍රතිවිරුද්ධයි මසුරුමල කියන එක. ඇයි අපි යාට දෙන්නේ? අපේ එක අපි එයා අපිට මොකුත් දීලා නැහනේ කියන මානසිකත්වය එනකොට මේ පැත්තට ඇකිලෙනවා හිත. පැහැදිලි නේද? අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට ඒ හිත පළල්වීම හිර වෙනවා. ඒ මානසිකත්වයෙන් එහෙම එහෙම වෙලා හිත පටු වෙනවා. නැවත නැවත හිත හිත පටු වෙනවා. ඒ හිත පටු වුණාම තියෙන ස්වභාවය තමයි බොහෝ මානසික අපහසු දුක් පීඩා වලින් පවතින ජීවිතයක් බවට පත් වෙනවා. අපි මේවා කලින් විස්තර කරලා තියෙනවා. ඒ හින්දා ලොකු විස්තර වලට දැන් යන්නේ අපි බලමු මේක බුදුරජාන් වහන්සේ කරන්න කියලා තියෙන ආකාරය. එතකොට ඒ විදිහට මසුරු මල දුරු කරපු සිතකින් ගිහි ගෙදර වාසය කරනවා කියනවා මේ ත්‍යාගය කියන එක නැත්නම් දානය කියන එක සම්පූර්ණ බවට පත් කරන්න පුරණ කෙනා. සම්පූර්ණ බවට පත් කරනවා කියන්නේ ඒක චිත්තාලංකාරයේ පිණිස චිත්ත පරික්කාරයේ පිණිස සකස් කරන කෙනා. ඒ ඵලය දිහා බල්ලා කටයුතු කරන කෙනා. එතන විස්තර කරනවා පළවෙනි කාරණාව තමයි මුත්ත චාගෝ කියලා වචනයක් කියනවා. ඒ කියන්නේ දන් දීම පිණිස කොටසක් මුදවලා තියෙන්නේ කියනවා. ඔන්න බලන්න දැන් අපි ගිය සතියේ කතා කරපු කාරණාවට සම්බන්ධ වෙන හැටි. ඒ කියන්නේ මුත්ත කියලා කියන්නේ වෙන් කරලා තියෙන්නේ. වෙන් කරලා නිදහස් කරලා තියෙනවා කොටසක් මොකකටද දාණයට. එත අන්න ඒ කාරණාව පැහැදිලි කරගෙන එතකොට ඒකයි ගිය සතියේදී පැහැදිලි කරේ කොයිතරම් ප්‍රමාණයක්ද වෙන් කරන්න ඕනේ කියන කාරණාව පැහැදිලි කරේ ඒ විදිහට කෙනෙක් වෙන් කරනවා නම් වෙන් කළ යුතුයි බුදුරහණාසි කියන හැටියට එයා නිවන් දකින වැඩපිළිවෙලක යනවා නම් එයා ඒ විදිහේ මේ දාන සීල භාවනා කියන කාරණාවල් තමන්ගේ ජීවිතයේ ගෙනියන් ඉස්සරහට ගෙනියන්න නැතුව එයා නිවන් දකින්න උත්සාහවත් වෙනවා කියන කාරණාව සිද්ධ වෙන දෙයක් නෙමෙයි. පළල් මානසිකත්වයක් හැදෙන්න හේතු නැහැ. එයා දාන කියන එක පුරන්නේත් නැත්නම් සීල කියන එක පුරන්නේත් නැත්නම් භාවනාව කියන එක පුරන්නේත් නැත්නම් සී දානි කියන කාරණාව හරියට පුරන්නේ නැතුව සීලයයි භාවනාවයි කෙනෙක් පුරනවා කියන කාරණා ඇත්තටම සිද්ධ වෙන දේවලුත් නෙමෙයි. පැහැදිලි නේද? සීල භාවනා කෙනෙක් හරි මනාකොට පුරනවා නම් මොකද ඇයි දාන සීල භාවනා තුනේම තියෙන්නේ මේ මෛත්‍රී උපේක්ෂා සාගත ඒ කාමාවචර කුසල්සිත ඉහළට එසවෙන එක. එතකොට එකම කුසල්සිත ඉහළට එසවෙන ආකාර තුනක් තමයි ඒකේ තියෙන්නේ. එතකොට මොන ආකාරයකින් හරි භාවනාවකින් හරි දියුණුවකටපත් වුණා නම් යම් ආකාරයෙන් එයාගේ මෛත්‍රී උපේක්ෂාවේ දියුණුවක් තියෙන්න ඕනේ. ඊට පස්සේ කරුණා මුත්තාවල දියුණුවක් තියෙන්න ඕනේ. එහෙමනම් ඒ කියන්නේ කාමාවචර කුසල්සිතේ දියුණුවක් තියෙන්න ඕනේ. ඒ මානසිකත්වයේ දියුණුවක් තියෙන්න ඕනේ. එහෙමනම් එයාගේ සීල දියුණුවකුත් අනිත් පැත්තෙන් දකින්න ලැබෙන්න ඕනේ. දානේ පැත්තෙන් දියුණුවකුත් දකින්න ලැබෙන්න ඕනේ. ඉතින් බොහෝ මිනිස්සු සමහරලාට අපි දැකලා තියෙනවා මේ භාවනාව කියන කාරණා විසරණ අපිට ওই දන් දීලා ඕ වැඩක් නැහැ. මේ භාවනා කරන එක තමයි මේකේ මාර්ගය කියලා හිතන එක සහමුලින්ම වැරදි කතාවක්. මොකද එයාට තේරුම් ගන්නෑ මේ දානේ වේවා, සීලේ වේවා, භාවනා වේවා මේ මේ සියල්ලෙම මේ කාමාවචර මානසිකත්වය කියන එකයි බුදුරජාණන් වහන්සේ මේ ප්‍රබල කරලා ඒ ඒ හිතක් පළල් කරන වැඩපිළිවෙලකට ගෙනියන්නේ කියන කාරණාව තේරුම් ගන්න නැතිකම ඊයේ තියෙන්නේ. එයා භාවනාව කියලා මොනවා හරි කරනවා ඇති. හැබැයි ඒකෙන් එයාගේ හිත පළල් වෙලා නැහැ. ඒ විදිහ ඒ හින්දා එයා ඒ කාරණාව කියන්නේ. ඒ හින්දා කෙනෙක් දාන කියන එක පුරුදු කරද්දී පළවෙනි එක තමයි එයා කොටසක් වෙන් කරලා තියෙන්න ඕනේ දානෙකට. අන්න ඒ එතකොට දන් දීම පිණිස කොටසක් වෙන් කරලා තියෙන්නේ. ඒක තමයි පළවෙනි කොටස. ඊට පස්සේ මොකද වෙන්නේ? දන් දීම පිණිස කොටසක් වෙන් කරපුවාම ඊළඟ අංගය කියනවා පයතපාණී කියලා. ඒ කියන්නේ පයතපාණී කියන එකේ තේරුම තමයි පාලි වචන තේරුම අද් දෙක හොදගෙන ඉන්නේ කියනවා. මොකටද අද් දෙක හොදන් ඉන්නේ? දන් දෙන්න. ඒ කියන්නේ හිතන්නකෝ අපි ඇත්තට දාන්නට කියලා මේ කොටසක් වෙන් කරා නම් අපි ඊට පස්සේ ඒ කොටසින් දන් දෙන්නනේ බලන් ඉන්නේ හරියට අපි වාහනයක් ගන්න කියලා කෙනෙක් සල්ලි වෙන් කරා නම් ඊට පස්සේ වාහනයක් ගන්න බලන් ඉන්නවා. ගෙයක් ගන්න කියලා සල්ලි වෙන් කරා නම් ගෙයක් ගන්න බලන් ඉන්නෝනේ. ඇඳුමක් ගන්න කියලා සල්ලි වෙන් කරොත් ඇඳුමක් ගන්න බලන් ඉන්නවා වගේ දාණයට පිණිස කොටසක් වෙන් කරා නම් දන් දෙන්න කෙනෙක් බලන් ඉන්නවා. දැන් අපි ඇත්තටම සමහර අය දන්නවා දැන් අපි ළඟම කට්ටියට ඔය අපි ගොඩාක් විශ්වාසයට සමහරලාට මේ කාරණාවල් කියලා තියෙනවා මොකද නැත්තම් කෙනෙක් හිතනවා මේවා කියන්නේ මේ මේ ස්වාමීන් වහන්සේ මොන හරි දෙයක් ගන්න බලාපොරොත්තුෙන් කියලා ඒ හින්දා මං සාමාන්‍යයෙන් කියන්නේ නැතුව අපි ළඟම අයට මං කියලා තියෙනවා එතකොට ඒ අය එහෙම කරන අය අපි දන්නවා එතකොට ඒ අය බලන් ඉන්නේ මොකක් හරි පින්කමක් එනකම් ඒක මේ අපිම කරන පින්කමක් නෙමෙයි නොඑක් පින්කම් කොහේ හරි පින්කමක් එනකම් බලන් ඉන්නේ මොකද එයා වෙන් කරලා තියෙන්නේ කොටස ඒක එයාට දැනෙන්නේ නැහැ මොකද එයා වෙන් කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ කියපු විදිහට ඒ ප්‍රමාණයක් විතරයි. ඒ හින්දා එයාගේ ආර්ථිකයට බාධාවක් එයා දකින්නේ බොහොම සතුටින් කැමැත්තෙන් එනවා මොකක් හරි පින්කමක් එනකන්. අන්න ඒකට කියනවා පයතපාණී කියලා. දන් දෙන්න අත් සෝදගෙන ඉන්න කියනවා මේ දානි කියන කාරණාව සම්පූර්ණ කරන්න පිරීම පිණිස කටයුතු කරන කෙනා. ඊට පස්සේ වොස්සග්ග රතෝ කියන ඊළං කාරණාව බුදුරජාණන් වහන්සේ ඒ කියන්නේ ඒ ඒ විදිහට අත්හැරීමෙහි ඇලුණු ඉන් සතුටු වන ස්වභාවයක් තියෙනවා එයාගේ. එතකොට ඒ දානි පිණිස දන් දෙන්න කැමැත්තෙන් ඒකේ ඇලිලා ඒකෙන් සතුටු වෙන්නේ. පැහැදිලිද? ඒත මොකදයි එයා දන් දෙන්න කොටසක් වෙන් කරා ඊට දන් දෙන්න බොහොම කැමැත්තෙන් අස්වෝදගෙන ඉන්නේ. ඉතින් හම්බුනහම දන් දීලා ඒකෙන් සතුටු වෙන්න බලාගෙන ඉන්නේ. අර මේ කාලේ මිනිස්සුන්ට ගොඩාක් වෙන දෙයක් තමයි ඇත්තරම ඒ කොටසක් අවශ්‍ය ප්‍රමාණයට තේරෙන්නේ නැති හින්දා කොටසක් වෙන්කරනද ප්‍රතිශතයක් විදිහට ඒ මිනිස්සු කොටසක් වෙන් කරන්නේ වෙන් කරන්නේ නැතුව බලනකොට ඉතින් හැම වෙලාවෙම තමන්ගේ මානසිකත්වය තමයි තමන්ගේ තියෙන තියෙන ටික තමන්ට මදි. ඒක ඒක ඒක අර කාමයන්ගේ තියෙන ස්වභාවය, කාමයන්ගේ තියෙන අතයුක්තිමත් බව, තණ්හාවට දාස වෙච්ච ස්වභාවයක් කෙනෙක්ගේ හිතක තියෙනවා. ඒ හිතත් එක්කලා එයාට කොච්චර තිබුණත් ඒක මදි කියලාමයි පේන්නේ. කවදාකවත් ආ දැන් නම් වැඩිපුරක් තියෙනවා කියලා මේ මිනිහට හිතෙන්නේ නැහැ. හැමදාම හිතෙන්නේ මේ මදි තමා මේ මදින තව මෙහෙම දෙයක් කරන්න මදින එහෙම දෙයක් කරන්න මදින කියලා. ඉතින් ඒ මනුස්සයාට දන් දෙන කාලේ කවදාකවත් ජීවිතේට හම්බෙන්නේ හැබැයි අර විදිහට මුත්තචාග වුණොත් කොටසක් වෙන් කරොත් ප්‍රතිශතයක් විදිහට එයාට හැමදේම දන් දෙන්න තියෙනවා යමක්. ඒක හිඟන්නෙට්ටත් පුළුවන්. ඊට පස්සේ ඒ විදිහට එතකොට එයා දන් දෙන්න අත් එක සෝදගෙන ඉන්නේ කොටසක් වෙන් කරලා තියෙන්නේ දන් දීලා දන් දීලා ඊයින් සතුටු වෙන මානසිකත්වයෙන් පසු වෙන කෙනෙක් වෙනවා ගිහි ගෙදර ජීවිතයේදී. පැවිද්දෙක් වුණත් මේක මෙහෙම තමයි. ඊට පස්සේ යාච යෝගෝ කියනවා ඊළඟ අංගේ. යාච යෝගෝ කියලා කියන්නේ ඔහුගේ ඒ වගේ කෙනෙක්ගෙන් ඉල්ලන්න සුදුසුයි කියනවා. ආන් ඒ වගේ කෙනෙක්ගෙන් ඉල්ලන්න සුදුසුයි කියනවා. මොකද දෙන්න බලන්නම් ඉන්නේ යා ඒ පැත්තෙන් එහෙම කෙනෙක්ගෙන් ඉල්ලන්න සුදුසුයිනේ. අනේ පුළුවන් නම් මෙන්න මේ කාරණාවට පොඩ්ඩක් බලන්න කියලා කියන්න පුළුවන් බය නැතුව. මොකද එයා ඒක වෙන් කරලා තියෙන. එතකොට එයා ඒකේ ප්‍රමාණෙත් එයා දන්නවා. මම වෙන් කරලා තියෙන මේ ප්‍රමාණය ආ මට මෙන්න මේ වගේ උදව්වක් මේ කාරණාවෙදි කරන්න පුළුවන් කියලා. ඒ හින්දා කියනවා යාචයෝගෝ කියලා. ඒ බලන්තොට එකිනෙක කාරණාවල සම්බන්ධ නැති. කොටසක් වෙන් කරපු එක පළවෙනි කොටස වුණා. කොටසක් වෙන් කරපුක හින්දා එයා දන් දෙන්න නිතර සූදානමින් ඉන්න කෙනෙක් බවට පත් වුණා. දන් දීමෙන් සතුටු වෙන කෙනෙක් බවට පත් වුණා. ඒ හින්දා එයාගෙන් ඉල්ලන්න පුළුවන් කෙනෙක් බවට පත් වුණා. අන්තිමාංගේ තමයි දාන සංවිභාග රතෝ කියලා කියන ඒ කියන්නේ දන් දීමෙන් ඇලුණු ඉන් සතුටු වන සිත. අන්න ඒ විදිහට දානෙ දීමෙන් ඒ කටයුතු වලින් සතුටු වන හිත. ඔන්න ඕකට කියනවා කියනවා ඡාග සම්පදාව කියලා. පැහැදිලිද? එතකොට ශ්‍රද්ධාවන්ත හිත මිතුරනේ දැන් අපි දන්නවා දැන් අපේ සමහර ධර්මදේශන අහන යාළුවෝ නැත්නම් ධර්මදේශන නොහන අය පවා සමහර ලාවට ඉන්න පුළුවන් මේ ඔය විදිහේ මානසිකත්වවලින් කටයුතු කරන. මේක නැත්තරම නෑ ඉතාමත්ම කලාතුරකින් කෙනෙක්ගේ තියෙන්නේ. එතකොට ඒ වගේ කෙනෙක් තමන්ගේ හිතේ මානසිකත්වයේ බලබලයි මානසිකත්වයේ කුසලයේ පැත්තට තල්ලු කරමින් දානි කියන එක භාවනාවක් වගේ පුරුදු කරනවා. අන්න ඒ වගේ දාන කියන එක භාවනාවක් වගේ පුරුදු කරන එකට ඒකට අදාළ උදාහරණ අපි ධර්ම සාකච්ඡාවේදී කතා කරමු. දේශනාවට අදාළව මේ කරුණු විදිහට මෙතෙන්දි කතා කරමු අපි. ඒ ඔය විදිහට චිත්තාලංකාරයේ පිණිස චිත්ත පරික්කාරයේ පිණිස කටයුතු කරන කෙනෙක්ගේ දාණය බුදුරජාණන් වහන්සේ කියන සත්පුරුෂ කෙනෙක්ගේ දානයක් වෙනවා. අන්න ඒ වගේ දානයක මෙන්න මේ වගේ ලක්ෂණ තියෙනවා කියනවා. අපි බලමු මොනවද ලක්ෂණ කියලා. පංචක නිපාතයේ අංගුත්තර නිකායේ සත්පුරුෂ දාන කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සත්පුරුෂ දාන කියන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා සද්ධාය දානන්දේති බොහෝම හිතේ පැහැදීමෙන් දන් දෙන්න කියනවා. දැන් බලන්න දැන් මේ කරුණු දිහා බලද්දී ඔබ මේකේ පිටිපස්සේ තියෙන අර්ථය දිහා බලන්න ඕනේ. ඒ කියන්නේ අර්ථය මොකද්ද? එයා ලෞක්‍ය සම්මාදිට්ඨිය ඔස්සේ ධර්මේ මනාකොට ඇහුණ හින්දා එයා දන්නවා දානි දානි කියන එක මේ නිකන් බෙද බෙද යන එකක් නෙමෙයි. නිකන් ඉන්න බැරුවට කරන එකකුත් නෙමෙයි. බුදුරයන් වහන්සේ කියපු හින්දා අරසවල් ස්වාමීන් වහන්සේලා කියන හින්දා හැමෝම කරන හින්දා නැත්තම් මට ඒක නිකන් ඔන්න ඔය වැඩිපුර තියෙන හින්දා එහෙම කරන එකක් නෙමෙයි. දානි කියන එක එයා දන්නවා මේ දානි කියන එක චිත්තාලංකාරයේ පිණිස චිත්ත පරික්කාරයේ පිණිස දෙන්න පුළුවන්. ඒ ඔස්සේ මගේ හිතේ බොහොම සැහැල්ලුව සැප එකඟතා මට්ටම් සකස් වෙනවා. ඒ ඔස්සේ මගේ සීලය කියන කාරණාව බලවත් වෙන්න උපකාර වෙනවා. ඒ ඔස්සේ මට සමාධිය කියන කාරණාවකට යන්න උපකාරවත් වෙනවා. ප්‍රබල විපාකයක් කරා යනවා. ඒ ඔස්සේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මහත් පිටුවහලක් ලැබෙනවා කියන කාරණාව දැනගෙන දැකගෙන කරන කෙනෙක්. එහෙම කෙනෙක් දානේ භාවනාවක් වගේ ජීවිතේ බොහෝම මේ කැප වෙලා කරනවා. තනිකර ඒක මේ කැප වෙලා කරනවා ඒ කාරණාව දිහා බලාගෙන ඒ අර්ථය පිණිස කරන කෙනෙක්. අන්න ඒ වගේ ඇයට කියනවා සත්පුරුෂ දාන ස්වභාවයක් තියෙනවා. එහෙම කෙනෙක්ගේ ඒ මොනවද කියලා බලමු බුදුරජාණන් දේශනා කරන සද්ධාය දානන්දේට. පළවෙනි කාරණාව තමයි ඊ타මාත්ම ශ්‍රද්ධාවෙන් එයා දන් දෙන්න කියන. ඒ කියන්නේ පැහැදීම විශ්වාසයේ පැහැදීම හොඳට තියෙනවා. ඒතර විශ්වාසයේ පැහැදීම කුමක් සම්බන්ධයෙන්ද කියලා ඔබ තේරුම් ගන්න ඕනේ. ඒක බුදුරයන් වහන්සේ ගැන ධර්මය ගැන සංගය ගැන විශ්වාසයේ පැහැදීමත් මෙතන අඩංගු වෙනවා. ඊට අමතරව දානය කියන කාරණාවේ දානි විපාකය කියන ඵලයේ හේතුවයි ඵලයයි ඒ හේතුඵල ඔස්සේ චිත්තාලංකාරය, චිත්ත පරික්කාරය කියන කුසල් සිතේ ප්‍රීතිය, සැපය, සැහැල්ලුව, එකඟතාවය, හිතේ පිරිසුදු බව සකස් කියන කාරණාවල් දැකගෙන ඒ ඒවා ගැන විශ්වාසයෙන් ඇතිවෙච්ච පැහැදීම. පැහැදිලිනේ? අන්න ඒකට කියනවා සද්ධාව. එතකොට එයා දන් දෙන්නේ සද්ධාවෙන් කියනවා. සත්පුරුෂ කෙනෙක්. එතකොට ඒක පළවෙනි ලක්ෂණයක් කියනවා ඔය විදිහට දන් දෙන කෙනෙක්ගේ සද්ධාය දානං දේති. ඊළඟ කාරණාව තමයි සක්කච්ඡන්ද ආනන්දේති කියන. ඒ කියන්නේ එයා හොඳට සකස් කරලා දන් දෙන්න කියනවා. එයා හොඳට සකස් කරලා දන් දෙන දන් දෙන්නේ ඇයි? මෙයා මේ කරන්නේ මේ අර හිතේ තියෙන කුසල අංග ප්‍රබල කරන එක. එතකොට එයා පොඩි දෙයක් කරත් බොහෝම ඒක ලස්සන කරලා පිළිවෙලකට ඒක මේ පිරිසුදුවට බොහොම අලංකාර ඉදිරිය කරනවා. අර උපමාව මතක් කරගන්න නැවත අර අපේ ළඟම කෙනෙක්ගේ අපි හිතමුකෝ අපි අර කිව්වේ විවාහ මංගල්‍යකට යනකොට අපි කලින් ඉඳන් ලෑස්ති වෙලා සූදානම් වෙලා පිළිවෙලකට පිරිසුදුවට අපි ඒක කරගෙන යන්නේ. ආන් ඒ වගේ දානය කියන කාරණාවත් එයා ඒ විදිහට සකස් කරගෙන සකස් කරගෙන කරන්නේ මොකද එයා සකස් කරනවා කියන්නේ ඒ වෙනුවේ ඒ දානය පිණිස නොඑක් නොඑක් ආකාරවලින් සූදානම් වෙනවා මානසිකවයි කායිකවයි වාචිකව. ඒ ඔස්සේ එයාගේ කුසල් සිත නැවත නැවත නැවත නැවත එයා ප්‍රබල කරනවා. පැහැදිලි නේද? දැන් බුදුරයන් වහන්සේ කාලේ තිබිලා තියෙනවා දන් දෙනකොට සාමින්හන්සලා වඩින්න කලින් එතකොට ගේ අර බිම ගොම ගාලා පිරිසුදු කරලා ඊට පස්සේ සුදු රෙදි ඇදලා ඊට පස්සේ කියනවා ආසන පනෝලා මේ වටේට මල් ඒක ආසන වලට ඇතිරි පනෝලා මල් ලිහලා පැම් වාදන තියලා කකුල් දෝණය කරලා ඒ පාපිසි තියලා දැන්ටත් සමහර ගෙවල් ඔය සමහර මට්ටම් තියෙනවානේ ඒ වගේ දානෙත් පිළිවෙලට පිරිසුදුව හොඳට හදලා ඒවා වට්ටි අර සුදු රෙදි වලින් ගැට ගහලා ඔය ඔක්කොම මේ මොකද්ද මේ කරන්නේ? මේ සකස් කරනවා. එතකොට ඒ සකස් කරන්නේ එහෙම කරන්න ඕනේ හින්දා හරි પરම්පරාවෙන් ආපු හින්දා හරි නෙමෙයි. කවුරු හරි කියපු හින්දා නෑ නෑ එහෙම තමයි කරන්න ඕනේ. එහෙම නෙමෙයි කරන්නම් වාලිකක් නෙමෙයි. ඒ තුලින් එයා දානි කියන එක භාවනාවක් වගේ චිත්තාලංකාරේ චිත්ත පරික්කාරය කියන කාරණාව හදනවා. කුසල්සිතේ අංග සැහැල්ලුව, සැපය, ප්‍රීතිය එකඟතාවය කියන කාරණාවල් සිහිය කියන කාරණාවල් මේකේ හදනවා මේ හදන ක්‍රම පැහැදිලි නේද? ඒක විපාකේ ප්‍රබල කරන්න අවශ්‍ය හින්දා. බොහොම නුවණැති කෙනෙක් තමයි එතකොට ඒ විදිහට මේක දැනගෙන දැකගෙන දන් දෙන්නේ. එතකොට මාර්ගඵලලාභියෙක් දන් දෙනවා නම් ඒ විදිහට තමයි කොහොමද දන් දෙන්නේ. ඊළඟට ඊළං කාරණාව තමයි සත්පුරුෂ කෙනෙක්ගේ දානේ තියෙන කාලේන දානන් දෙති කියනවා. සුදුසු කාලයේ තමයි එයා දන් දෙන්නේ කියනවා. ඒ කියන්නේ එයා දන්නවා මේ කාරණාවට දැන් දාන් දෙන්න සුදුසු කාලයක් තියෙනවානේ. ආහාර ද්‍රව්‍යයන් දාන් දෙන්න සුදුසු කාලයක් තියෙනවා. ගිලම්පස වගේ ඒවා පූජා කරන්න තව සුදුසු කාලයක් තියෙනවා. ඊට පස්සේ බෙහෙත් දේවල් පූජා කරන්න ඒකට කාලයක් තියෙනවා. අන්න ඒ දේවල් දැනගෙන දන් දෙනවා කියනවා. ඒකට කියනවා කාලෙන දානන්දේති කියලා. අපි කෙටියෙන් මේ අංග බලමු. ධර්ම සාකච්ඡාවේදී අවශ්‍ය නම් විස්තර කරගන්න පුළුවන්. මම හිතනවා මේවා ඔබට තේරෙනවා ඇති කියලා මේ අංග නම් ඊළං කාරණාව තමයි අනග්ගහිත චිත්තෝ දානන්දේති කියන. ඒ කියන්නේ දෙන දේ කෙරෙහි සිතේ බැඳීමක් නැතිව දන් දෙනවා. කිසිම බැඳීමක් නැතුව දන් දෙනවා. එතකොට ඒක සකස් වුණේ කොහොමද? අර අපි කලින් කතා කරේ මුත්තචාග. කොටසක් දන් දීම පිණිස වෙන් කරලා තිබ්බහින්දා වෙන් එයා දන් දෙන්න බොහොම කැමැත්තෙන් අත්හොදගෙන හිටපු හින්දා ඊට පස්සේ දන් දීමෙන් සතුටු වෙන කෙනෙක් හින්දා එයා දාන දෙනකොට ඒ වගේ දෙයකින් ඒ කියන්නේ කිසිම බැඳීමක් නැතුව තමයි දෙන්නේ. පැහැදිලි නේද? ඒ කලින් සකස් කරපු හේතු වලින් සකස් වෙච්ච ඵලයක් තමයි මේ අනග්‍රහිත චිත්ත කියන ස්වභාවය. ඊට පස්සේ ඊළඟ කාරණා තමයි අත්තානංච පරංච අනුපහච්ච දානන්දේති. තමන්වත් අනුන්වත් නොපෙලා දන් දෙනවා. ආන් එකත් විශේෂ කාරණාවක්. දැන් අපි සමහර තැන්වල දැකලා තියෙනවා මේ දන් දෙනකොට සමහර වෙලාවට මේ ඒ අර එතන ඉන්න අනිම් මිනිසුන්ට හරි කරදරයි. ඒ කියන්නේ තාම ඕක කරේ නැද්ද මොනවද ඔකට කරන්නේ දැන් කොච්චර වෙලාවක්ද කියලා එහෙම කෑ ගහනවා සමහර ලාවට. ඊට පස්සේ සමහර අයට මේ ඔය කට්ටිය තාම ඒ කියන්නේ බයිනවා. ඊට පස්සේ ඒ වගේ නොඑක් නොඑක් ප්‍රශ්න ගැටලු ඇති කරනවා. එතකොට ඒ ඇති කරන කෙනා තේරුම් ඒ විදිහට වෙන කෙනෙක්ට Taman දන් දෙනකොට වෙන කෙනෙක්ව පෙළලා නම් දන් දෙන්නේ. ඒ කියන්නේ එයා තේරුම් අරන්නේ ඇයි මන් දන් දෙන්නේ කියලා. ඒ කාරණාව එකයි. දැන් මම මේ පවත්වන්නේ අනිත්‍යය ගැන මෛත්‍රී උපේක්ෂා කරුණා මුත්තා සිතක්ද කුසල් සිතක්ද අකුසල් සිතක්ද කියලා තේරුම් ගන්නන්නේ. පැහැදිලිවම අකුසලයේ බැසගෙන එයා දන් දෙනවා. ඒතකොට එයා කරන්නේ කරන්නම් බාලේ. බුදුරජාණන් වහන්සේ කියලා තියෙන හින්දා මේ දානින් මෙහෙම දුන්නාම ප්‍රබල විපාක ලැබෙනවා කියලා හිතන් ඉන්නේ හින්දා. පැහැදිලි නේද? ඒ වුණාට බුදුරජාණන් වහන්සේ කියනවා ඒක එහෙම වෙන්නේ නැහැ කියලා. එතකොට හැබැයි මේ සත්පුරුෂ කෙනෙක් දන් දෙනකොට ඒ හින්දා කවදාවත් වෙන කෙනෙක්ව පෙලන්නේ නැහැ කියනවා. ඒ කෙනෙකු අපහසු පීඩාවට පත් කරන්නේ. එක තැනක ඒ සිටු කුමාරිකාවක් දෙන දානයක් ගැන තියෙනවා. එතන විස්තර කරනවා මේ ඒ කියන්නේ එයත් කුස්සියේ උයනවා. සිටු කුමාරිකාවක් වැඩ කරන කට්ටිය ගෙදර ඕන තරම් ඉන්නවා. මෙයත් කුස්සියේ දැලි ගාගෙන උයනවා. එහෙම තමයි ඒ කරන්නේ. එතකොට එයා මේ මොකද්ද කරන්නේ මේ චිත්තාලංකාරය චිත්ත පරික්කාරය සකස් කරනවා. හිතේ. එතකොට ඒ හින්දා ඒ කාරණාවල එයත් බැහැගෙන කරනවා. ඊට පස්සේ තව තැනක දාන එක විස්තරයක් දෙනවා මේ කරනවා බුදුරයන් වහන්සේ මට එතනත් හරියටම තැන මතක නැහැ. ඒකෙදි කියනවා ඒ දානෙදී මේ යමක් යම් කෙනෙක් යම් දෙයක් කරන්න කැමති නම් ඒ දේ කරා කියනවා. ඊට පස්සේ යම් කෙනෙක් යම් දෙයක් කරන්න අකමැති නම් ඒ අය ඒ දේ කරේ නැහැ කියනවා. සහභාගි වෙච්ච පිරිස ගැන එහෙම කියන්නේ. කියන්නේ ඒ සහභාගි වෙච්ච මිනිස්සු කැමැත්තෙන්මයි කරලා තියෙන්නේ. කිසි කෙනෙක්ව පෙළලා නැහැ. අර වැඩේ ඔයා කරන්න කියලා. බලන්න ඒ සත්පුරුෂ කෙනෙක්ගේ දානේ දෙන හැටි. එතකොට එයා ඒ සත්පුරුෂ කෙනෙක් නුවණින් කල්පනා කරලා Tamanට දාන දෙන්න පුළුවන් ප්‍රමාණය තේරුම් ගන්න ඕනේ අනිත් අයව පෙලන්නේ නැතුව. ඒකයි විශේෂ කාරණාව. අපිට දාන දෙන්න පුළුවන් අපි කැමැත්තෙන් අපේ ඉන්න පිරිසට අනුව අපේ හැකියාවට අනුව මගේ වත්කමට අනුව අනිත් අයගේ උදව්පකාර මේ කැමැත්තෙම ලැබෙන ස්වභාවයවල් වලට අනුව ශ්‍රමයෙන් කාලයෙන් ධනයෙන් අනිත් අයගේ තමන්ගේ අපිට දෙන්න පුළුවන් මෙන්න මේ මට්ටමේ දානයක් කියලා මුලින් තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ ඒ මට්ටමේ දානෙත් තමයි දෙන්න ඕනේ. දැන් වෙන්නේ එහෙම නෙමෙයි අර ලොකු මට්ටමක දානයක් දෙන්න බලනවා ඊට පස්සේ එයාටත් කාලය ශ්‍රමය ධනෙ නෑ. ඊට පස්සේ එයත් ඒක ඒ හින්දා හිත පීඩාවටපත් වෙලා එයා තමන්ගේ හිතත් අලා ගන්නවා. ඊට පස්සේ එකතු වෙන මිනිස්සුන්ටත් සමහරලාවට මුදල් සම්බන්ධ වෙනුත් ගොඩාක් පීඩාවට පත්වෙන විදිහට කටයුතු කරනවා. නැත්තම් ශ්‍රමයෙන් කාලයෙන්ුත් ඒ මිනිසුන්ව පීඩාවට පත්වෙන විදිහට කටයුතු කරනවා. එතකොට එයා ඒ කාරණාව තේරුම් ගන්නෑ. අන්තිමේදී තමන්වත් පෙලාගෙන අනුන්වත් පෙලාගෙන දන් දෙනවා. එතකොට දන් දෙන්නේ මොකටද කියලා මගේ මේ හිතේ මේ හිතේ සිහිය, ප්‍රීතිය, එකඟතාවය, සැහැල්ලුව කියන මේ කුසල් සිත්තේ අංග මේ බලවත් කරලා භාවනාවක් වගේ මේක පුරුදු කරන්න කියන කාරණාව ගැන එයා අහලකටවත් නැහැ. පැහැදිලිද? ඉතින් අපි ඔහොම අනන්තවත් දැකලා තියෙනවා. මිනිස්සු දාන දෙනවා සමහරලාට ස්වාමින් වහන්සේලා ඉදිරිපත් වෙලා දෙන දානක් තියෙනවා. ඕන් ওই මට්ටම් වලින් යන්නේ. දැන් ධර්මයේ තේරුම් ගන්න නැති හින්දා එයා මහා මහන්සි වෙනවා. ඒ වුණාට අවසානයේදී බලද්දී මේ මහත්ඵල මහානිසංස වෙන විදිහට එක දානයක්වත් දීලා නැහැ. ඊළඟට ඊළං කාරණාව අපි බලමු. ඊට පස්සේ අංගුත්තර නිකායේ අට්ටක නිපාතේ සප්පුරිස දාන සූත්‍රය කියලා තව කොටසක් තියෙනවා. දැන් අපි අර පංචක නිපාතේ කොටස් ටිකක් කිව්වේ. එතන සත්පුරුෂයෙක් දන් දෙනකොට තියෙන ලක්ෂණ ටිකක් බුදුරජාණන් වහන්සේ කියනවා. අර විදිහට කාරණාව තේරුම් අරගෙන ඒ විදිහේ නුවණකින් යුතුව ඒ විදිහේ ඉලක්කයක් කරහා මෙහෙවන කෙනෙක් මානසිකත්වය දානීය භාවනාවකගේ පුරුදු කරන කෙනෙක් චිත්තාලංකාරයේ පිණිස එයාගේ මෙන්න මේ වගේ ලක්ෂණ ටිකක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පළවෙනි කාරණාව තමයි සුචින් දේති. ඒ කියන්නේ පිරිසිදු දෙයක් දෙනවා. දෙන දේ පිරිසුදුව පිරිසුදු ආකාරයට කටයුතු කරමින් දෙනවා. එත ඒ කාරණාවයි තමයි බලන්න අර අපි බොහොම පිරිසුදුව දැන් අර සමහර දාන දැන් බුද්ධ පූජා එහෙම ලංකාවේ දැන්ටත් ඇත්තටම සකස් කරන සමහරලාට මුඛ වාඩම් බැඳලා එහෙම කරන්නේ මුලින්ම ඉස්සෝදලා මේ ඔළුව හොදලා නානවා සමහරු. ඒ විදිහ තියෙනවා මම දැකලා තියෙනවා මේ ඔලු නානවා නාලා ඊට පස්සේ මුඛවාඩම් බඳිනවා ඊට පස්සේ පිරිසුදු ඇඳුම් අඳිනවා ඊට පස්සේ අර මේ ඔලුවට සමහරලාට කෙස් තියෙනවා නම් ඒවා එක කෙස් වැටෙන්නේ නැති වෙන්න වෙනම මේ අර ඔලුවට ජටාවක් වගේ ගැට ගන්නවා ඒ කරන්නේ මේ කාරණාව පිරිසිදුව කරන්න ඊට පස්සේ ඒ උයන පිහන එලවලු ඒ මොන හරි තියෙනවනම් දේවල් දාන්න වගේවා ඒවත් ඒ විදිහට අතිශයින්ම පිරිසුදුවිට සකස් කරනවා. ඔය හැම සකස් කිරීමක් කරාම වෙන්නේ එයා චිත්තාලංකාර චිත්ත පරික්කාරය සකස් කිරීමක්. ඒකට කියනවා සුචින් දානං දේති කියලා. ඊට පස්සේ පනීතං දේති කියනවා. ප්‍රනීතව දෙනවා. ප්‍රනීත දෙයක් දෙනවා. ඒ ප්‍රනීත දෙය Tamanට පුළුවන් මට්ටම් වෙන්න ඕනේ. Tamanට පුළුවන් මට්ටම් මොකද්ද කියන එක අපි කලින් කතා කරා. කාලේන දේති. සුදුසු කාලයේ දන් දෙනවා කියනවා. මේ මේ කාරණාවට ආහාර පිණිස මේ කාලයේ සුදුසුයි. දැන් අනේ පිණිසුතුමාගේ කතාවක් තියෙනවා. අනේ පිරිසතුමා උදේවරුව යනකොට ස්වාමින්වහන්සේලාට පොඩි දැන් දානි දෙන්න යනවා කියනවා ජේතවනාරාමෙට පුංචි ස්වාමින්වහන්සලා සාමණේර ස්වාමින්වහන්සලා ඉන්න හින්දා පළතුරු ඒ වගේ දේවල් ගෙනියනවා කියන කැවිලි පළතුරු වගේ දේවල් ගිහිල්ලා දෙනවා කියනවා. ඉතින් අනේ පිරිසුතුම එනකොට සමහරවිට දුවගෙන එනවා අර පොඩි ස්වාමින්වහන්සලා. මේ බුදුරජාණන් වහන්සේ ඉද්දි. රහතන් වහන්සලා ඉද්දි. සාමාන්‍ය ස්වභාවය ඉතින් පොඩි අයනේ. එතකොට ඒ අයට දෙනවා කියනවා. ඊට පස්සේ හවස් වරුවේ යනකොට පළතුරු කැවිලි අරන් යන්නේ අනේ පිරිසුදුමා. එතකොට ඒ වෙලාවට එයා ගෙනියනවා කියනවා ගිතෙල්, හකුරු වගේ ඒවා ගෙනියනවා කියනවා. මේ මේ චතුමදුර මොකද ඒව තමයි විකාලයේ කැප. ඊට පස්සේ ගිලම්පස මොනවා හරි ඒ වගේ යුෂ වගේ දේවල්. ඒ ඒව ගිහිල්ලා ඒව දෙනවා කියනවා. එතකොට ඒ වගේ ස්වභාවයට කියනවා කාලේන දානන් දේති කියනවා. ඊට පස්සේ කප්පියන් දේති කැප වූවක් දෙනවා. කැපසරුප් දෙයක් දෙනවා. ඒ කියන්නේ ඉල්ලපු පලියට දෙයක් දෙන්නේ නැහැ. සත්පුරුෂ කෙනෙක්. දැන් ඒ සමහර කෙනෙක් අකපදයක් ඉල්ලන්න පුළුවන්නේ දානට කියලිවල් කැන්වෙක් අකපදේවල් තියෙන පුළන් එහෙම දෙයක් වුණත් ඉල්ලන්න පුළුවන් ඉල්ල ඉල්ලන පලියට මොකවත් දෙන්නේ නැහැ එහෙම ඉල්ලන ඉල්ලන දෙයක් දෙනවා නම් එයා මෝඩ කෙනෙක් වෙනවා නුවන් නැති කැපද කියලා බල්ලා සුදුසුදු කියලා බල්ලා තමයි දෙන්න ඕනේ එතකොට තමයි ඒ කප්පියන් දේති කියනවා සත්පුරුෂ කෙනෙක්. විචේය දේති විමසා බලා දෙනවා කියනවා. ආන් එකත් විශේෂ කාරණාවක්. දැන් හුඟක් වෙලාවට අපිත් දැකලා තියෙනවා මේ ගොඩාක් අයගේ කාරණාව අඩුයි. ලංකාවේ බෞද්ධය ගොඩාක් අය සාම්ප්‍රදායිකව දන් දෙන අය. අම්මලා තාත්තලා ආච්චිලා සීලා දන් දුන හින්දා උපතින්ම අපි බෞද්ධ වෙන හින්දා මේ දන් දුන්නාම පින් රැස් වෙනවා දිව්‍ය ලෝකවල උපදිනවා කියලා මානසිකත්වයෙන් සකස් කරගෙන ඒ කට්ටිය මේ ඔය මොනවා හරි දෙනවා. දැන් විමසා බලා දන් දෙන ස්වභාවය ඊ타මත්ම අඩු ස්වභාවයක් තියෙනවා බෞද්ධයගේ. දැන් හුඟක් වෙලාවට අපි දැකලා තියෙනවා දැන් සමහර ආරණ්‍ය වල අපි දැකලා තියෙනවා මේ ඒ කියන්නේ ගොඩාක් තැන්වල මේ තියෙන ආරණ්‍ය වල පන්සල් වල ඒ කියන්නේ හැම එකට හැම දෑම අපි තුමු කවර පිරිකරක් මොන හරි ගේනවා නම් ඒ පිරිකරේ තියෙන්නේ සන්ලයිට් කැට දෙකක් ඉන්න සන්ලයිට් කැටයකුයි නැත්නම් මොකද ලයිෆ් බෝයි කැටයයි ඊට පස්සේ අපිට රේසර් දෙකයි දත් බෙහෙත් එකයි බුරුසුවයි මොනවා හරි බෙහෙත් පැකට් එකක්. ඔන්න ඔය වගේ ටිකක් තමයි තියෙන්නේ. බෙහෙත් කසාය පැකට් එකක්. සිද්ධාලේප එකක්. ඔන්න වගේ හතරක් පහක්. ඊට පස්සේ ඊළඟ කෙනත් ඒකම තමයි ගේන්නේ. ඊළඟ කෙනත් ඒකම තමයි ගේන්නේ. ඊළඟ කෙනත් ඒකම තමයි ගේන්නේ. එතකොට මම කියන්නේ දෙන ප්‍රමාණය නෙමෙයි මේකේ ප්‍රශ්නේ. අපි දෙන්න ඕනි ප්‍රමාණය කොච්චරද කියලා කලින් තේරුම් ගත්තානේ. දෙන ප්‍රමාණය නෙමෙයි. මේ කිසි කෙනෙක් විමසලා නෙමෙයි දන් දෙන්නේ. මේක මොකද්ද සාමින්හසට අවශ්‍ය? මොකද්ද දැන් දැන්ට අවශ්‍යතාවය තියෙන්නේ? ඒ කාරණාවට මම කැමති උදව් කරන්න මට පුළුවන් ප්‍රමාණයට. එතන නෑ. පැහැදිලිද? ආන් එතනයි ලොකුම අඩුව තියෙන්නේ. කියන්නේ අපි අපි බලන්න ඕනේ අනිත් පැත්තේ මේක ලබන කෙනාට මොකද්ද අවශ්‍ය? එයාට අවශ්‍ය ප්‍රමාණයට අපි දෙන්න ඕනේ. එහෙම නේද වෙන්න ඕනේ. දැන් මේ දැන් ওই කාරණාවේදී දේශනාවේ තියෙන අටුවාවේ තියෙන විශාකා උපාසිකාව එයා දැන් මේ කට්ටිය මම මේ මාර්ගඵලලාභියෝ ගන්න ඒ කට්ටිය කොහොමද සත්පුරුෂ භූමියේ බැසගෙන ඉන්න කට්ටිය ඒ කට්ටියගේ ප්‍රകൃති ස්වභාවය මෙහෙමයි මේ බුදුරණන් වහන්සේ මේවා කියපු හින්දා මේවා අහගෙන ඒ අය කරනවා නෙමෙයි. ඒ අයගේ ප්‍රකෘති මානසිකත්වය. එතකොට ඒ විශාකා උපාසිකාවගේ විස්තරවල තියෙන්නේ ඒ උපාසිකාව පූර්වාරාමයට ගියපුවාම පූර්වාරාමයට ගිහිල්ලා මේ බණ අහලා මුලින් බණහන්න කලින් බොහෝ විට යනවා කියනවා. ධර්ම දේශනාව පටන් ගන්න කලින් ගිහිල්ලා මේ එක එක ස්වාමීන් වහන්සේලා ගිලන් වෙලා ඉන්න ගිලන් හල් එහෙම තියෙනවා. එතකොට ස්වාමීන් වහන්සේලා 1500ක් වගේ ඉන්න තැන්වල පොඩි වාට්ටු වගේ තියෙන්න ඇති. 40ක් 50ක් ඉන්න පුළුවන්. ඒ තැන්වලට යනවා කියනවා. ගිහිල්ලා ඒ සාමින්නාහන්සේලාගේ අපහසුතා අහනවා. අපහසුතා අහලා සාමින්නාහන්ස මොනවද ඕනේ? එතකොට මේ සාමින්නාහන්සට මොනවද ඕනේ බෙහෙත්? ඊට පස්සේ දැන් මේ බෙහෙත් එක්කලා මොනවද ගන්න කියලා තියෙන ආහාර කියලා ඒක අහනවා. අහලිවල්ලා ඊට පස්සේ මේ සාමින්නාහන්සට මොනවාරි තව මේ ඇඳුම් වල මොනවාරි අඩුවක් තියනවද නැත්නම් වෙන මොකක් හරි කෙරෙන්න තියනවද කියලා අහනවා. අහලා බලලා ඒ අවශ්‍ය දේ තමයි ගෙනල්ලා දෙන්නේ. පැහැදිලිද? අන්න එකට කියනවා විචය්‍ය දානන්දේති කියනවා. විමසා බලා දන් දෙනවා කියනවා. ওই කාරණාව බුද්ධිමත් කෙනෙක්ගේ විතරයි ඇතරම තියෙන්නේ. අර මිනිසුන්ගේ බුද්ධිමත්කම යම් මට්ටමකින් ඇතරම තියෙනවා. නැත්තේ නෑ බෞද්ධයගේ මේ මේවා ඇහෙන්නේ නැති හින්දා ඒ හින්දා වෙන්නේ නැති අර પરම්පරාවෙන් ආපු ක්‍රමයටම කරගෙන යනවා. විමසා බලන්නේ හැමෝම දෙනවා. දැන් ඔය අටපිරිකර පූජාවත් ওই කාරණාවගේ තමයි. දැන් ඒක සාම්ප්‍රදායිකව අටපිරිකර පූජා කරපුවා මහත්ඵල මහානිසංස වෙනවා කියලා අහලා තියෙනවා. එතකොට මහත්ඵල මහානිසංස වෙන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ හරියට කියලා තියෙන එක තේරුම් අරගෙන නැහැ. ඊට පස්සේ හැමෝම අටපිරිකර පූජා කරනවා. මහත්ඵල මහානිසංස <coughs> ඉතින් අටපිරිකර ගොඩ ගැහෙනවා. ඒ අටපිරිකර වල තියෙන්නේත් පරිහරණය කරන්න පුළුවන් ඒවා නෙමෙයි. මලකඩ කාව පාත්‍ර සමහරවිට ඊට පස්සේ මේ කෙස් බාන ඒ දැලිපිහෙම තිබොත් ඒවා මලකඩ කාල කියන්නේ පාවිච්චි ගන්න පුළුවන් මට්ටමේ නෙමෙයි. පොඩි පාත්‍රයක් ඇලුමිනියම් වගේ පොඩි පාත්‍රයක්. ඒක කවුරුත් පාවිච්චි කරන්නේ භික්ෂුන් වහන්සේලා පාවිච්චි කරන්න බෑ ඒක. ඊටාමත් කුඩයි පොඩි ඒක ඒකට සුදුසු නෑ. සම යකඩ පාත්‍ර සමහර ඒවා මලකඩ කාලා ඒ වගේ තියෙන. ඊට පස්සේ සිවුරෙදී ඒවා අඳින්න බෑ. ඒ වගේ එක තියෙන්නේ. එතකොට ඇයි මේ මේක කරන්නේ? එතකොට විමසා බැලන්නේ මේක තියෙන එක මේ ස්වාමීන් වහන්සේට වැදගත් වෙනවද මේක පාවිච්චි කරන්න පුළුවන්ද එහෙක ගාණක් නෑ යාට එහෙම විසා බලන් තේරුම් තේරුම්න්නේ අහලා තියෙනවා අටපිරිකර පූජා කරපුවාම මහත්ඵල මහානිසංස වෙනවා කියලා. ඉතින් මොකක් හරි අටපිරිකර කරගත්තා පූජා කරා. ආන්ගේ කාරණාව තියෙන්නේ. එයාට තේරෙන්නේ නැහැ ඒක මහත්ඵල මහානිසංස වෙන්නේ නැහැ කියන එක ධර්මය තුලින් තේරුම් ගන්න දක්ෂණය. ඉතින් ඔහොම කාරණාවක් හරි සෝචනීය ස්වභාවයක් තියෙන විචය දාන ස්වභාවය ඊ타ත්ම දුර්වලයි ඒ අයගේ. ඊට පස්සේ අභින්නම් දේති කියනවා නිතර නිතර දන් දෙනවා කියනවා. ඒ නිතර නිතර දන් දෙන බව සත්පුරුෂයෙක්ගේ සකස් වෙන්නේ එයා චිත්තාලංකාරය චිත්ත පරික්කාරය කියන කාරණාව භාවනාවක් වගේ පුරුදු කරන හින්දා. එයා නැවත නැවත ඒක කරන්න වෙනවා. නැවත නැවත කර කර කර කර භාවනාවක් නැවත නැවත කරනවා වගේ නිතර නිතර දන් දීති එයා මේ දානේ මහත්ඵල කරන එකයි කරන්නේ. ඊළඟ සත්පුරුෂයෙකුගේ ස්වභාවයක් කියන දන් දෙනකොට දදන් චිත්තම් පසාදේ දන් දෙනකොට හිත පහදව ගන්නවා දත්වා අත්තමනෝ හෝති. දන් දීලා සතුට සිත් ඇත්තෙක් වෙනවා. අපි ඒක ගිය සතියේදී තුන් තැනක හිත පහදවා ගැනීම කියන කාරණාවේදී පැහැදිලි කරා. මීට අමතරව තව සත්පුරුෂ කෙනෙක් දන් දෙන අවස්ථාවල් ගැන කියන තැන්වල තියෙනවා සියතින් දන් දෙනවා කියනවා. සහත් අන්දානන්දේති. ඊට පස්සේ චිත්තීකත්වා දේති. බොහොම ගෞරවයෙන් දෙනවා කියනවා. අනපවිද්දන් දේති. ඉවත් කළ යුතු දෙයක් හෝ ඉවත දමන අදහසින් දන් දෙන්නේ නැති බව. ඒ කියන්නේ අර ඒ දන් දෙන එක ඉවත් කරන අදහසනුත් නෙමෙයි දන් දිය යුතු දේ ඉවත් කළ යුතු දෙයක්කුත් නෙමෙයි අවශ්‍ය වුණු යහපත් දෙයක් දාර දිත්තාලංකාරයේ පිණිස කියන අදහසින් දන් දෙනවා ආගමන දිට්ඨිකෝ දේති මේකත් ඇත්තට විශේෂ කාරණාවක් ආගමන ආගමන දිට්ඨිය ඇතිව දන් දෙනවා කියනවා මයික පරිවර්තනය කරා කර්මය හා ඵලය ගැන දැක්මක් ඇතිව දෙනවා කියලා ආගමන කියන වචනේ තේරුම් බැලුවොත් එහෙම ඒ pāli වචනේ සාමාන්‍ය තේරුම තියෙන ඒම පැමිණීම ඉදිරියට ඒම කියන අර්ථ. එතකොට දැන් ආගමන පටිපදා කියලා කියනවා නිවන් අවබෝධයේ පිණිස පළමුවෙන්ම කළ යුතු පිළිවෙතට කියනවා ආගමන පටිපදාව කියලා. අපි තව විදිහකින් කියනවා ලෞකික සම්මාදිට්ඨිය බලවත් කරන එකනේ මේ නිවන් අවබෝධ කිරීම මුලින්ම කරන්න ඕනේ. ඒකට කියනවා ආගමන පටිපදාව කියලා. ඒ කියන්නේ ඒ හරහා තමයි ආ ඉදිරියට එන්නේ. ඊට පස්සේ ඒ වගේම ආගමන දිට්ඨිය වෙන්නේ ලෞකික කුසල්සිත බලවත් වීම ගැන දැක්මෙන් යුතුව දෙන දාණය. පැහැදිලිද? ආගමන ආගමන කියන්නේ ඒ ඒ කවලෞකික කුසල්සිත කියන කාරණාව කාමාවචර මානසිකත්වය ඒක බලවත් වීම ගැන දැක්මෙන් යුතුව දන් දෙනවා. ඒක ඒක තමයි කියන්නේ ආගමන දිට්ඨිකෝ කියලා කර්මය හා ඵලය ගැන දැක්ම ඇතිව. මෙන්න මේකයි දාන කියන ස්වභාවය ඒක තමයි හේතුව. ඒ හේතුව මෙන්න මේ විදිහ ඉලක්කයක් කරා තමයි සකස් කරන්න ඕන ඉලක්කයක් දිහා බලාගෙන ඒ මොකද්ද චිත්තාලංකාරය, චිත්ත පරික්කාරය කියන එක. ඒක තමයි ඵලය. ඒ ඵලය ඉලක්ක කරලා මේ පැත්තෙන් හේතුව හදන එකට කියනවා ආගමන දිට්ඨිය තියනවා මෙයාගේ. හරියට උපමාවක් කිව්වොත් එහෙම අපි ගන්න දුනුවායෙක් ගත්තොත් අපි හිතමුකෝ අපි දැකලා තිනවනේ දැන් අර ඔලිම්පික් තරගවල එහෙමත් අර ඊතලයට ඊතලෙන් දුනුවලින් වෙඩිතිය දුනුවලින් විදිනයින් නැත්තං දැ මේ කාලේ ඉලක්කෙට වෙඩි තිබීම තියෙන් ඉලක්කයට වෙඩි තැබීම කියන කාරණාව ගත්තොත් අපිට තේරෙනවා එහා පැති ඉලක්කයක් තියෙනවා එතොට ඉලක්කය ඉලක්කපූරුවට හරියට එල්ල කරලා වෙඩි ඉලක්ක පුහුරුව සිදුරුවෙන ඉදිට වෙඩිත වෙඩිල්ල යන එක තමයි මෙයාගේ අවශ්‍යතාවේ මෙයාට ඕනි කරන පලය ඒ ඵලයට ඒක හදන්න මෙයා මේ පැත්තේ එක හැක් පියාගෙන සමහරලාට එක හැක් වහගෙන ඊට පස්සේ ඒ අර හිට ගන්න ඉරියව් තියෙනවා ඒක හරි ලස් පිළිවෙලට හිට ගන්නවා ඊට පස්සේ තුවක්කුව හරි ගානට ගන්නවා මේ පැත්තෙන් ඉලක්කය අල්ලනවා හුස්ම ගන්න එක පවා යම් පාලනය කිරීමක් කරනවා එහෙමයි ඒ වගේ මේ පැත්තේ හේතු රාශියක් සකස් කරනවා හේතු රාශියක් සකස් කරනවා අර ඉලක්කය අරගෙන අර ඵලය බලාපොරොත්තුෙන් මේ පැත්තේ හේතු රාශියක් සකස් කරලා තමයි වෙඩි තැබීම කියන කාරණාව කරන්නේ අර ඉලක්කයට. පැහැදිලි නේද? ආන් ඒකට කියනවා එතකොට එයාට ඒ කාරණාව ගැන ආගමන දිට්ටියක් තියෙනවා. එතනදී වෙඩි තැබීම ගැන ආගමන දිට්ටියක් තියෙනවා. ඒකත් ඒ ඒ දැක්ම ඇතුව එයා බොහෝ කාලයක් ඒ හේතු ටික සකස් කරලා සකස් කරලා සකස් කරලා තමයි දක්ෂ දුනුවායෙක් හරි දක්ෂ වෙඩිකාරයෙක් හරි උනේ. අන්න ඒ වගේ මේ දානය කියන කාරණාවෙත් ආගමන දිට්ඨියක් තියෙනවා. ඒ මොකද චිත්තාලංකාරයේ චිත්ත පරික්කාරය කියන ඵලය ඉලක්කය ඒක ඒ පැත්තෙන් ඉලක්ක කරලා මේ පැත්තෙන් අවශ්‍ය විදියට හේතු ටික මෙයා සකස් කරනවා. ඒ සකස් කරන හේතු වල තියෙන ලක්ෂණ ටිකක් තමයි අද මේ ධර්ම දේශනාවේදී මේ නොඑක ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ටික ඉස්මතු කරේ. හොඳයි. අපි එහෙනම් ධර්ම සාකච්ඡාවලදී මේ කාරණා තවදුරටත් විස්තර වශයෙන් සාකච්ඡා කරමු. මේ සියලු දහම් කාරණා ඔබ අප සියලු දෙනාටම මේ දාන සීල භාවනා මහත්ඵල මහානිසංස කරගෙන ඒ උතුම් ධර්මාබෝධයේ පිණිස හේතුපකාර වේවා කියලා ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.